වාසනාවන්ත පින්වතුනි අද ඇසල පුන් පොහෝ දවස බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ඊටාම විශේෂිත පූජනීය කරුණු රසක් යෙදිච්ච පුන් පොහෝ දවස මේ පුන් පොහෝ දවසේ වටිනාකම අපි කරුණෙන් කරුණ එකින් එක අද දවසේ ධර්මානුශාසනාව තුලින් අපි අහපු නැති බොහෝ කරුණු අපිට ඉගෙන කියා ගන්න අවස්ථාව ලැබෙයි. පින්තුනේ අද වගේ ඇසල පුන් පොහෝ දවසක තමයි අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් දසපාරමී ධර්මයන් සම්පූර්ණ කරලා එදා දීපංකර පාද මූලයේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්තට පස්සේ මේ සුමේද තාපසයන් වහන්සේ අහනවා බුද්ධකාරක ධර්මයන් මොනවද? බුද්ධත්වයේ පිණිස මා දියුණු කළ යුතු බුද්ධකාරක ධර්මයන් මොනවද? දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥාව, වීරිය, කාන්ති, කාන්ති කියන්නේ ඉවසීම, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන මේ දසපාරමී ධර්මයන් පාරමී, උපපාරමී, පරමත්ත පාරමිතා හැටියට වඩාගෙන ඒවත් දියුණු කරලා ලෞතර සම්මා සම්බුද්ධත්වයේ ලැබිය යුතුයි කියලා ඉදා දීපංකර බුදුරජාණන් වහන්සේ සුමේද තාපසයන් වහන්සේට විවරණ ලබා දුන්නා. මේ මහා වීරියවන්ත කෙනා තව සාරා සංකේ කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඒ විවරණ ගත්ත දවසේ ඉඳන් සාරා සංකේ කල්ප ලක්ෂයක් මේ දසපාරමී ධර්මයන් සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකයේ මාතාංග දිව්‍ය පුත්‍රය හැටියට ඉපදිලා හිටියා. එහෙම ඉපදිලා ඉන්නකොට දෙවිවරු සුදුසු කාලයේ බලලා දෙවියන් සියලු දෙනා තුසිත දෙව්ලොව වන්දනා කරගෙන ආරාධනයක් කරනවා. කාලෝ යන්තේ මහාවීර මහාවීරයන් වහන්සේ ඔබ වහන්සේට දැන් කාලයයි. උප්පංජ මාතු කුච්චියන් මිනිස් මව් කුසක ගිහින් උපදින්න. සදේව කන්තාරයන්තෝ බුද්ධස්වම තම්පදං. මව් කුසින් ලෝකයට බිහි වෙලා අමෘත වූ නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරවන්න වැඩම කරන සීක්වා කියලා දෙවියන් ආරාධනා කරා. ඒ දේව ආරාධනාව ලැබුණට පස්සේ තුසිත දෙව්ලෝ වැඩ සිටි අපේ බෝසතාණන් වහන්සේ ලෝකේ දිහා බැලුවා බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් manuss ලෝකේ තියෙනවද? මොන ප්‍රදේශේ මොන දීපේද මොන දේශේද කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආපු පින්වන්ත මවක් ලෝකේ ඉන්නවද මේ සියල්ල දිහා බලලා අපි කියන මේවට පස් මහ බැලුම් කාලයේ දීපේ දේශේ කුලේ මව මේ සියල්ල දිහා බැලුවේ අර දෙවියන්ගේ ආරාධනාව ලැබුණාට පස්සේ දේව ආරාධනාවෙන් පසුව මේ පස් මහ බැලුම් බලලා අද වගේ ඇසලපුන් පොහෝ දවසකයි එදා පින්වන්ත මහාමායා දේවිය කුසේ බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගන්න. පින්වතුනි බෝසතාණන් වහන්සේගේ මව් කුස පිළිසිඳ ගැනීම බොහොම ආශ්චර්යමත් කරුණු රැසක් දීඝනිකාය මහා ප්‍රධාන සූත්‍රයේ සඳහන් වෙනවා. මේ දේශනාවල සඳහන් වෙනවා තුසිත දිව්‍ය ලෝකයෙන් බෝසතාණන් වහන්සේ චුත වෙන්නේ මනා සිහිනුවණින් යුක්තවයි. මව් කුසේ පිළිසිඳගන්නෙත් මනා සිහිනුවණින් යුක්තවයි. පින්තුනි බෝසතාණන් වහන්සේ නමක් මව් කුස පිළිසිඳගත්තට පස්සේ හරියටම මාස 10ක් මව් කුසේ වැඩෙනවා. දැන් අපි දන්නවා සාමාන්‍ය දරුවෙක් අපි දසමාසී උරේ කත්වා කරන මේ මාස 10ක් මව කුසී වැඩෙනවද? නෑ. මාස 10න් තමයි 9න් තමයි දරුවෝ උපදින්නේ. එතකොට නමුත් බෝසතාණන් වහන්සේලා තමයි මාස 10ක්ම මව කුසී වැඩෙනවා හරියටම ඒ මාස 10ම හොඳ සිහිනුවණින් තමයි කියන මව කුසී වැඩින්. ඊළඟට දරුවා මව කුසී වැඩෙන්නේ බද්ද පරියන්කෙන් තමයි කියන මව කුස තුල වැඩ සිටින්නේ. සාමාන්‍ය දරුවෙක් මව කුසී ඉන්න ඉරියව් වෙන්නේ නෙමෙයි. ඊළඟට පින්වතුනි බෝසතාණන් වහන්සේ මව කුස පිළිසිඳගත් වෙලාවේ ඉඳන් බෝසත් අම්මා નિરાයාසයෙන්ම භ්‍රාමචාරී සීලයක පිළිහිටපු කෙනෙක් බවට පත් ඒ මාස 10 දරුවා කුසියේ වැඩෙන තාක් පිය රජ්ජුරුවන්ටවත් තමන්ගේ බිසව රාග සිතුවිල්ලකින් ඇසුරු කරන්න ලැබෙන්නේ නැහැ. ඒ දරුවා කුසේ වැඩෙන තාක් ඒ අම්මා බෝසත් අම්මා Brahmachari සීලයක පිහිටපු කෙනෙක් බවට පත් වෙනවා. මේ දරුවගේ අම්මගේ පුණ්‍ය ශක්තිය නිසා කිසිම රෝග පීඩාවක් දරුවා කුසේ වැඩෙන තාක් බෝසත් අම්මට ඇති වෙන්නේ නැහැ කියනවා. ඒ විතරක් නෙමෙයි ඇහැට පේන්නේ ප්‍රියමනාප රූපයක් පමණයි කියනවා. බෝසත් අම්මගේ කනට ඇහින්නේ ප්‍රියමනාප ශබ්දයක්මයි කියනවා. නාසයට දැනෙන්නේ ප්‍රියමනාප ස්වරූපයෙන් තමයි සුවඳ වර්ග. දිවට දැනෙන්නේ රස ප්‍රියමනාප දේවල් විතරයි. කයට දැනෙන්නේ ප්‍රියමනාප පහසක් කියනවා. හැම වෙලාවෙම හිත බොහොම ප්‍රියමනාප ස්වරූපයෙන් ප්‍රබෝධමත්ව තමයි කියන බෝසත් අම්මගේ පවතින. අර අම්මගේ මේ බෝසතාණන් වහන්සේගේ පෙරපිනට ඊළඟට පින්වතුනි බෝසත් අම්මට 이르දියක් පහළ වෙනවා තමන්ගේ කුස දිහා බලලා මගේ කුසේ වැඩෙන දරුවා දකින්න ඕනේ කියන චේතනාවෙන් කුස දිහා බලනකොට මේ කුස විනිවිදගෙන රන් පළසක තැබූ මණිකක් වගේ කුසේ වැඩෙන දරුවා පේනවා කියනවා. අද නම් ඉතින් ස්කෑන් කරලානේ ගිහිල්ලා අම්මා කෙනෙක් බලාගන්නේනේ. දරුවා කොහොමද කුසේ ඉන්නේ කියලා. එදා බෝසත් අම්මට පුණ්‍ය 이르දියක් හැටියට තමන්ගේ කුස දිහා බලනකොට කුස විනිවිදගෙන කුස ඇතුලේ වැඩෙන දරුවා පේනවා. එවැනි 이르දියක් පහළ වෙනවා. ඊළඟට පින්වතුනි අද වගේ ඇසල පොහොව දවසක බෝසතාණන් වහන්සේ මව කුස පිළිසිඳගත් දවසේ පටන් මාස 10 පුරාවට මව කුසේ වැඩෙන තෙක් සතරවරම් දෙවියන් බෝසත් අම්මගේ හතර පැත්තෙන් ඉඳන් ඒ අම්මව ආරක්ෂා කරනවා. ඒ මව් කුසට කිසිදු මිනිස්සෙකුගෙන්වත් අමනුස්සෙකුගෙන්වත් හිංසාවක් නොවේවා කියන සිතුවිල්ලෙන් සතරවරන් දෙවියන් හතර දෙනා තමයි හතර පැත්තේ ඉඳන් ආරක්ෂා කරන්නේ. එතකොට මේ වගේ මහා ආශ්චර්ය කරුණු රැසක් සිද්ධ වෙච්ච පුන් පොහෝ දවසක් පින්වතුනි බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නකොටත් දසදහසක් ලෝක ධාතුවම කම්පාවටපත් වෙනවා කියනවා පිළිසිඳ ගන්න දවසේ එතකොට මේ වගේ මව් කුසේ පිළිසිඳගෙන බෝසතාණන් වහන්සේ අපි දන්නවා වෙසක් පුන් පොහෝ දවසේ ලෝකයට බිහි වුණා. එදා ලුම්බිනි සල්වනේදී පින්වන්ත මහා මායා දේවිය කුසින් පින්වතුනි බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙන්නේ ඊටාම ආශ්චර්යමත් විදිහට. සාමාන්‍ය අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරන්නේ නිදාගෙන ඉන්න ඉරියව්වේ. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වක් තුල. නමුත් බෝසතාණන් වහන්සේ නමක් ලෝකයට බිහි වෙන්නේ බෝසත් අම්මා හිටගෙන ඉන්න ඉරියව්වෙන් ඉන්නේ නැද්ද? අපි දන්නවා එදා ලුම්බිනි සල්වනේ මල් ටිකක් කඩා ගන්න සල් අත්තකට අත දික් කරනකොට මේ අත්ත පාත් වෙලාවා. ඒ අත් අතින් අල්ල ගන්නකොටම කුසට අමුත්තක් දැනුණා. හිටගෙන ඉන්න ඉරියව්වේදීම දරුවා බිහි වෙන ලකුණු ඇති වුණා. ඒ වෙලාවේ පරිවාර කාන්තාවන් ඉක්මනට වටතිර ඇදලා ආරක්ෂා සලසපු වෙලාවේ දරුවා බිහි වෙනකොට කිසිම ප්‍රසූත වේදනාවක් නැතුව තමයි කියන දරුවා බිහි වෙන්නේ. සාමාන්‍ය දරුවෙක් බිහි වෙනකොට ඉස්සෙල්ලාම ඒ දරුවා හිස පැත්ත තමයි එළියට එන්නේ. නමුත් පින්වතුනේ බෝසතාණන් වහන්සේ හරියට ඉහළ ඉඳන් පහළට බහිනවා වගේ ඒ පුංචි සිරිපතුල් තමයි පහළට හරියට අඩිය තියාගෙන ඉහළ ඉඳන් බහිනවා වගේ බද්ද පරියන්කෙන් වැඩ ඉඳලා මව් කුසින් බිහි වෙන්නේ. ඒ පහලට බහිනකොටම බිහි වෙනකොටම ඉස්සල්ලාම දරුවා අතට ගන්න සක්‍ර දෙවියෝ. පොළොවට සිරිපතුල තියන්න පෙර දරුවා සක්‍ර දෙවියන්ගේ අතට ගන්නවා. අරගෙන සතරවරන් දෙවියන්ගේ අතට පිළිවෙලින් පත් කරලා සක්‍ර දෙවියන්ගේ අතින්ම බෝසත් අම්මට දරුවා දෙනවා අත්තමනා දේවි හේතු අபிසන්තෝ පුත්තෝ ලෝකේ උප්පන්නෝ. දේවිය බොහෝම සතුටටපත් වෙන්න. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකයට බිහි වුණා කියලා සක්‍ර දෙවියන් තමයි මේ පුංචි බෝසත් පුතා අම්මගේ අතට දෙන්නේ. දරුවා අතට ගන්නකොටම පුංචි සිරිපතුලක් පොළොව දිහාවට දිගු කරනවා. දරුවා බිමින් තියනකොටම පොළොවේ සිරිපතුල වදින්න පෙර ඉස්සරලාම මේ මහ පොළොව බෝසත් සිරිපතුල පිළිගන්නේ පොළොවෙන් නෙළුම් මලක් මතුවෙලා. උතුරු දිශාවට පියවර හතක් ගමන් කරනවා පියවරෙන් පියවර නෙළුම් මල් පිපෙනවා. අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බවෝ කියන සිංහනාදේ කරගෙනමයි ලෝකයට බිහි වෙන්නේ පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේ ඉපදිච්ච ගමම්ම කතා කරපු ආත්ම තුනක් ගැන දේශනාවල තියෙනවා උන්වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පුරා මේ පාරමී සම්පූර්ණ කරගෙන එනකොට එක් ආත්මයක මේ පුංචි බෝසත් පුතා මව කුසින් බිහි වෙච්ච වෙලාවෙම සත්‍ව දෙවියන් සඳුන් ගැටයක් අතට දුන්නා. මේ පුංචි සඳුන් ගැටේ අතේ උණ්ඩි කරගෙන හිටියා මේ පුංචි පුතා. අම්මා දරුවා දිහා බලලා බොහොම ආදරෙන් අහනවා පුතේ මොනවද ඔය අතේ කියලා බොහොම හුරතලෙට ඇහුවා. අම්මා දිහා බලලා කතා කරා අම්මි මේ මහා ඖෂධයක් කීවා. ඒ තමයි මහෞෂධ කුමාරයා. මහෞෂධ ආත්මේ ඉපදිච්ච ගමන් කතා කරපු ආත්මයක්. ඊළඟට ඔබ දන්නවා මේ පාරමී සම්පූර්ණ කරගෙන ගියත් බෝසතාණන් වහන්සේට බුද්ධත්වයට පත් වෙන්න ඊට පෙර අන්තිමට සම්පූර්ණ කරන්න උනේ දාන පාරමිතාවේ පරමත්ත පාරමී කොටස. එදා තුසිත දෙව්ලොව ආයු කෙලවර චුත වෙන අවස්ථාව බලලා සක්‍ර දෙවියෝ විදාන කරා ජයතුරාපුරේ සංජේතේන රජ්ජුරුව කුසති දේවියගේ කුසේ ගිහිල්ලා ඉපදිලා දාන පාරමිතාවේ પરමත්ත පාරමිතාව සම්පූර්ණ කරගන්න. ඔබ වහන්සේගේ අනිත් පාරමී සියල්ල සම්පූර්ණයි දාන පාරමිතාව සම්පූර්ණ කරගන්න සේක්වා කියලා සක්‍රදවිව ආරාධනා කරා. එදා දෙව්ලොවින් චුත වෙලා ජයතුරාපුරේ කුසතී දේවියගේ කුසේ පිළිසිඳගෙන මව් කුසෙන් බිහි වුණේම දාන පාරමිතාව සම්පූර්ණ කරන්. එදා වෙළඳ වීදියකදී මේ බෝසත් පුතා කුසතී දේවිය කුසෙන් බිහි වෙච්ච වෙලාවෙම අම්මා දිහා බලලා අහන්නේ අම්මේ දන් දෙන්න මොකුත් නැද්ද කියලා. ඒ වෙලාවේ දහසක් බැඳි රන් කහවණු පොදියක් අතට ලං කරා. අර පුංචි පුතා එහෙම අරගෙන හැරිලා ළඟ හිටපු අම්මා කෙනෙකුට දන් දුන්නා කියන. ඒ තමයි වෙස්සන්තර ආත්මය. ඉපදිච්ච ගමන් කතා කරපු ආත්මයක් වෙස්සන්තර ආත්මය. දන් දෙන්නම ඉපදිච්ච ආත්මේ හත් වාරයක් මහ පොළොව පවා කම්පා කරමින් දන් දීලා දාන පාරමිතාව සම්පූර්ණ කරා ලෝතුරා බුද්ධත්වයට පත් වෙන්න පෙර ආත්මේ පින්වතුනි මේ විදියට පාරමී ධර්ම සියල්ල සම්පූර්ණ කරගත්ත අපේ බෝසතාණන් වහන්සේ අද වගේ ඇසලපුන් පොහෝ දවසක තමයි තුසිත දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මහා මායා දේවිය කුස පිළිසින ගත්තේ. ඒ වගේමයි බෝසතාණන් වහන්සේ දා උන්වහන්සේ අවුරුදු 29ක් ගිහි ජීවිතේ ගත කරලා සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක් බවට පත්වෙච්ච දවසක ගිහි ජීවිතේ අතහැරලා යනවා කියන දේ බොහොම අමාරු දෙයක්. පුංචි රාහුල පුතා ඉපදිච්ච දවසේ තමයි උන්වහන්සේ දෙව්මිනිස් ලෝකයා වෙනුවෙන් උන්වහන්සේ තීරණයක් ගත්තා. මම මේ සියලු සැප සම්පත් අතහැරලා ගිහිල්ලා දෙව් මිනිස් ලෝකයාව සසර දුකින් එතර කරනවා කියන අදිෂ්ඨානෙන් එදා අබිනිෂ්ක්‍රමණය කරෙත් අද වගේ ඇසල පුන් පොහෝ දවසක එදා සතර පෙරනිමිති දැක්කට පස්සේ පින්වතුනි අපි දන්නවා නම් තියෙන දවසේදා මේ පුංචි බෝසතාණන් වහන්සේට නම් තියෙන දවසේ බමුණෝ බොහෝ පිරිසක් කියා හිටියා මේ කෙනා තුළ මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙන මහා පින්වන්ත කෙනෙක්. ගිහි ජීවිතේ ගත කරොත් නම් සක්විති රජ බවට පත් වෙනවා. ගිහි ජීවිතේ අතහැරලා ගියොත් ලෝතුරා බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්. සුද්ධෝදන රජතුමාට අවශ්‍ය වුණේ බුදු පුතෙක් දකින්න නෙමෙයි. සුද්ධෝදන රජතුමාට අවශ්‍ය වුණේ තමන්ගේ පුතා සක්විති රජ වෙනවා දකින්නයි. ඒ නිසා රජ්ජුරුව පුළුවන් තරම් ආරක්ෂිත වැඩපිළිවෙළවල් යොදවලා හිතට දුකක් කනගාටුවක් ඇති වෙන දේවල් නගරය තුල පේන්න සැලැස්සුවේ නැහැ. යම් වෙලාවක වීදි සංචාරයේ යෙදෙනවද ඊට පෙරම රාජකීය අමාත්‍යවරු ඒ බටපිරිස් යොදවලා නගරේ පාරවල් ගැන හොඳ අවධානයෙන් හිටියා. ඒ නගරේ හිටපු බොහෝම ලෙඩ වෙච්ච අය වයෝවෘද්ධයි නගරෙන් වෙනම පැත්තක ගෙනihin පදිංචි කෙරෙව්වා. මේ විදිහට පුදුම විදිහ ආරක්ෂාවල් යොදලා තිබුණත් අංගුත්තර නිකායේ සඳහන් වෙනවා සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන්